රංජනගේ ජනරංජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ එක්දස් නම්සය විසි හතරෙත් විසි පහෙත් දින සටහන් සහිතව ආරම්භ වුණු ලංකා ගුවන්විදුලි සේවය රටේ විවිධ ආගමික ජාතික උත්සවවලදී වගේම ගුවන්විදුලි සංවත්සරය වෙනුවෙනුත් විවිධ ගීත ආශිර්වාද ගීත ආදිය සම්පාදනය කළා. ගුවන්විදුලිය එවක රටේ ජනතාව දැනුවත් කිරීමටත් ඔවුන්ගේ ගුණවත්භාවය වැඩි දියුණු කිරීමටත් වගේම ඔවුන්ගේ රසාස්වාදය ඉහළ තලයකට ගෙනීමටත් විශාල පරිශ්‍රමයක් දරුවා. ජාතියේ ජීවනාලිය හැටියට සැලකුණු ලංකා ගුවන්විදුලි සේවය රටේ ජනතාවගේ දැනුම බුද්ධිවර්ධනය වෙනුවෙන් අතිශය විශාල කාර්යභාරයක් ඉෂ්ට කරා. සාක්ෂරතාව නැති අයටත් දැනුම රැගෙන ගෙන්ගට ගිය පාසලක් හැටියට අපිට ගුවන්විදුලිය සඳහන් කරන්න පුළුවන්. යටත් විජිත සමේදී ආරම්භ වෙච්ච නිසා ගුවන්විදුලිය ආරම්භ වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. නමුත් නොබෝ කලකින් ශ්‍රී ලාංකේය බලධාරීන්පත් වූ විගස රටේ ප්‍රධාන භාෂාවන් වන සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා ත්‍රිත්වයෙන්ම වැඩසටහන් සම්පාදනය කළා. මේ නිසා මුල සිටම අපේ රටේ ජාතික ඒකාග්‍රතාවය වෙනුවෙන් මහත් වූ සේවයක් ගුවන්විදුලිය ඉෂ්ට කළා. එය මුල සිටම ගුවන්විදුලිය තේරුම්ගෙන සිටියා. මේ නිසා ආගමික සහජීවනයත් ජාතික සහජීවනයත් භාෂාව මුල් කොටගෙන ජනිත කරන්නට ගුවන්විදුලිය විශාල කාර්යභාරයක් ඉෂ්ට කළා. ගුවන්විදුලි සංවත්සරවලදී සමස්ත ජාතියේ ප්‍රණාමය ගුවන්විදුලියට හිමි වෙන ආකාරයෙන් නොඑක් සංවත්සර ගීත සම්පාදනය වුණා. අපි දන්නවා ගීතය ගැන කතා කරාම ගුවන්විදුලිය තමයි ශ්‍රී ලාංකේය ගීතයේ තිඹිරිගය. උපත සිදුුනේ ගීතවල ගුවන්විදුලිය. මේ නිසා විශේෂ අයිතිවාසිකමක් තියෙනවා ගුවන්විදුලියට සිංහල ගීතය ගැන කතා කරනකොට. ගුවන්විදුලියේ 25 වෙනි සංවත්සරය වෙනුවෙන් ඉතාම විශිෂ්ට ගීතයක් නිර්මාණය වුණා ගුවන්විදුලි සේවයේ. අපි මුලින්ම ඒ ගීතය අහලා ඒකට පසුබිම් වූ තොරතුරු සාකච්ඡා කරමු. සංසාර ලක්කු දුන්නිනෝ අපේ රටේ තුම්මැනි මගේ හරින්නුවේ කනේ තමා ලම්මහුන්නමා දුර්යම් දෙන්නෙමා ලක්රේ දෙව්ව චිත්තලා සලා විනේ විනේ රුපුරා රැවුනගා හේලි නාදපා ලක්රේ දෙව්ව චිත්තලා සලා විනේ විනේ යුම්ම යුම්ම දුම්මේ අපේ කලා මීරමින් මනාගුවන් හදින්නු වේ බෙදා ලක්මගුන්නමා දුන්ය පින්තෙමා ලක්රෙව්ව කිත්තලා සදා දිනේ දිනේ දුපුරා රැවනගා තේලිනාටපා ලක්රෙව්ව කිත්තලා සදා දිනේ දිනේ ශාස්ත්‍ර දෙව්වකි සදා සදා විනේ විනේ වීරි ධම්ම මාගේ තුම්නේ වන්සවන් වූවා පෑවියත්තු සිත්තිරිත්තු තුම් මගේ යවා ධම්ම වුණවා දොරියන් සින්තෙමා ශාස්ත්‍ර දෙව්වකි සදා සදා විනේ විනේ පුරා යවනගා හේලි ඥානපා රත්න දෙව්වටින් සදා සදා දිනේ දිනේ ගීතය තනු නිර්මාණයකට ගායනා කළේ සුනිල් සාන්ත සහ පිරිස. ගේයපද ගුණපාල සේනාධීරයන්ගේ. දැන් එදා ගුවන්විදුලියෙන් කරපු මෙහෙවර සමස්ත මෙහෙවරම මේ ගීතයේ පදමාලාව තුල කැටි කරන්නට පඬිත් ගුණපාල සේනාධීරයන් සමත් වෙනවා. ලෝකුරා රැවුනගා හේලි නාදපා ලක්්‍ර දෙව්ව කිත් සදා සදා දිනේ දිනේ දැන් ගී නැටුම් වැයුම් ඇඳුම් මේ ඈ අපේ කලා මී රසින් හනා ගුවන් හඬින් ලොවේ බෙදා දැන් පේන්නේ නැහනේ දැන් නැටුම් පෙන්වන්න බෑ රූපවාහිනිය නෙවෙයි මේ නිසා තමයි ගී නැටුම් වැයුම් ඇඳුම් මේ ඈ අපේ කලා මී රසින් හනා ගුවන් හඬින් ලොවේ බෙදුවේ නැටුමක් පවා හඬින් තමයි රටේ රසිකයින්ට බෙදුවේ ඒ බව හොඳට පැහැදිලිව මේ ගීතේ කියනවා. සිව් දිගින් අලුත් අලුත් පුවත් දෙමින් සොයා කල්තබා කියා හෙලේ දනන් හදන් දිනා කල්තබා අලුත් පුවත් සොයමින් ජනතාව හමුවේ තබලා තියෙන් පසු කාලයක ලෝකු විරසකයකට ලක් වෙලා ගුවන්විදුලියට බොහෝ දෝෂාරෝපණ කරමින් සිටි කෙනෙක්. නමුත් 25 වෙනි සංවත්සරයේදී සුනිල් ශාන්ත මෙවැනි ගීතයක් නිර්මාණය කරනවා ගුවන්විදුලියට ආශිර්වාද පතමින්. මේ සුනිසාන්තයන්ගේ ඉතිහාසයත් ගුවන්විදුලියේ ඉතිහාසයත් ගැන බොහෝ යටගිය තොරතුරු දන්න විශාරද ජයන්ත අරවින්ද. දැන් කියන මේ ගීතය මෙවැනි ගීතයක් නිර්මාණය වෙන්න පුළුවන් කවද පසුවිමකද? එවැනි ආශිර්වාද ආශිර්වාදාත්මක ගීතයක්. ඒත් ওই කාලේ මේ සුනිසාන්ත හොඳටම මේ කීර්තිමත් පරණ පරණ ලියවිල්ල ඒකෙදි තියෙන්නේ එවක ජනප්‍රියම ගායකයා හැටියට ඒ ශ්‍රවණ පරිවේශනවලදී තේරලා තියෙන්නේ සුනිසාන්තයන්. ඒ තරම් හිනි පෙත්තේ ඔහු ගුවන්විදුලිය ඔස්සේ ගිහිල්ලා ජනතාවගේ හද වැළඳගෙන හිටියා. ඒකට හේතුත් තිබුණා ලස්සන කටහඬ මේ සරස්ථාන හරිය පිරිසිදුයි. ඔව් ඒ නිසා මේ මිනිස්සු කොහොම බොහොම ආශාවෙන් ෆ්‍රැන්ක්ගේ ගීත ඇහුවා. ඔව් ගුවන්විදුලියේ විтин විට මම කිව්වා නිර්මාණය වුණා කියලා ගුවන්විදුලිය සම්බන්ධ ගීත. අපි තවත් ගීතයකට සමත් මේ ගීතයත් ගුවන්විදුලියට ආසිරිපතා යවුණු ගීතයක්. Thank you. ගීතේ ගායනා කළේ ගායිකා ඉන්දිවරි ආර්යසිංහ ගී පද රචනය ප්‍රවීණ ගීත රචක මහින්ද අල්ගම තනු නිර්මාණය කළේ සංගීතය සංයෝජනය කළේ ටියුලින් ජයරත්න සංගීත වේදියා. දැන් මේ ගීතය පසු කාලයක නිර්මාණය වෙච්ච ගීතයක්. දැන් මෙහිදී මේ ගීත රචකයා අරතරන් ගුවන්විදුලියේ මෙහෙවර එකින් එක විස්තර කරන්නට මෙහි යන්නේ නැහැ. හැබැයි ඔහු සමස්ත වශයෙන් කියනවා කාල මිනුම් නැති මේ දිවි ගමනේ සරතස නිපනා පවන් රොදක් වී සදා ඉඳිමු අපි ඔබ හා සබැනි. දැන් ගුවන්විදුලිය මාධ්‍ය වේදයේ අනුව කළ යුතු මෙහෙවර ගැන කියනකොට කියනවා වුන් දැනුවත් කිරීම, ඔවුන් රසාස්වාදයටපත් කරලා ඔවුන් විනෝදමත් කිරීමත් මේ මාධ්‍යයේ ප්‍රධාන මෙවරක් හැටියට තමයි මාධ්‍ය වේදේ සඳහන් වෙන්නේ. මේ නිසා මේ ගීත නිබන්ධකයා කියන්නේ කාල මිනුම් නැති මේ දිවි ගමනේ සරතස නිවන පවන් රොදක්කේ ගුවන් විදුලිය කියලා. අපි ඕන වෙලාවක ගිම්නිවා ගන්න යන්නේ ටිකක් හුලගහමන තැනකට. මේ සුණග හැමීම අපට ආස්වාදයක් සහනයක් සතුටක්. එතකොට මේ ගුවන් විදුලිය සරතස නිවනා පවන් රොදක් බවට පත් වූ බව තමයි මේ ගීත නිබන්ධකයා ප්‍රමුඛ කොට දක්වන්නේ ගුවන්විදුලියේ මෙහෙවර හැටියට. දැන් මහින්ද ආගමගේ අදහස තමයි ඒ. දැන් මේ තනුව නිර්මාණය කර සංගීත සංයෝජනය කරන ටියුලින් ජයරත්න සංගීතවේදියා මේකට ටිකක් අමුතු විදිහේ තනුවක් නිර්මාණය කරනවා මට හිතෙන්නේ ඒක ඇත්තටම බොහොම ආකර්ෂණීයයි. ඒ වගේම ලොකු මිහිරකුත් තියෙනවා. විශාරද අරවින්ද මේ ගීතය කොහොමද ඔබ ඔබ ඔබේ අදහස මේ ගීතය සම්බන්ධව? මම හිතේ මේ ටියුලින්ගේ නිර්මාණ අතර උංගක්ම රසවත් එකක්. ඒ මේ ටියුන් එක නැත්නම් තනුව ඉතාම රසවත්. ඇත්තටම කියනවා නම්. ඉතින් මේ අනිත් එක මේ මට අර ඒකල ගායනක් වුණාට මේ අර සංගීත භාණ්ඩ රාශියක් ඇහෙනවා. <laughs> මොකද ඒ ඉන්ටර්ලූඩ් ඉන්ට්‍රොඩක්ෂන් වලින් පුදුමාකාර විදිහට ඒවා මේ පෝෂණය කරලා කොහොසත් කරලා මේ තනුව ඉදිරිපත් කරන නිසා මම හිතන්නේ ඉතාලම ශ්‍රාවකයාට ප්‍රබෝධමත්ව අහන්න පුළුවන්. ලොකු විචිත්‍රතාවක් තියෙනවා. ඒ තනු නිර්මාණෙත් ඇත්තටම ඉතාම මිහිරට ගායනා කරනවා ඉන්දියවරිය හරියසිංහ. මේක ඇත්තටම ලොකු ආස්වාදයක් ලැබෙනවා. ගුවන්විදුලිය මේ විචිත්‍ර ගීත ශාලාවක් කියන අදහසත් ධ්වනිත වෙනවා මේ මේ විචිත්‍ර ගීතේ අපි අහුම්කන් දුන්නා. මගේ ඉන්දියවරියගේ ගීත අතරත් හොඳම ගීතයක් වෙන්න ඕන මේක. ඔව්. ඊළඟට අපි තෝරගත්තා තවත් ගීතයක් මේ ගුවන්විදුලි ගීත වංශ කතාවේ මම හිතන විදිහට සුවිශේෂ සංදිස්ථානයක් අපි මේ ගීතය අහලා ඊට පස්සේ ගීතය ගැන කතා කරමු මම හිතන විදිහට ගුවන්විදුලි ගීත වංශයේ මෙවැනි ගීත තියෙනවා නම් තවත් එකක් හෝ දෙකක් සමහර විට තිබිය හැකි මම හිතන විදිහට නම් මේක විශේෂිත සංදිස්ථානයක් හැටියටයි සැලකිය යුත්තේ අපි ගීතය අහමු Thank you. විදුලි කුමරී නැමින් තරින් සපිරි ගුවන් විදුලි කුමරී නැමින් තරින් සපිරි இசையும் நாடகமும் என கலையுடன் அறிவும் நலம் பலனே විදුලි කුමරී හැමින් සරින් සපිරි කුමන් විදුලි කුමරී අනසාතු නිපරි දුතුන් පතින් පවතාලන අතරේ දැනුම් විදුම් අඩවා ඉඳුතුලි කුමන් විදුලි කුමරී හැමින් විදුලි කුමරී මනින් කරින් සපිරී be your princess so sweet. Day and day of me. Kuman biduli kumari. Nanin sain kapiri. Kuman biduli kumari. Nanin sain kapiri. उदिता विकारा अवन्तरङ्गे शरिकरणा भुवन् विदुलि कुमरी धनिम् सरिम् कपिरी पुलिलि नरसि वानुर्याण् तनुम् नलम् कलदे रेडियो प्रिन्सस् श्री company. Buwan biduli kumari, nanim karim kapiri. අපේ රටේ ජාතික භාෂාවන් වන සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන්ම මේ ගීතය ගායනා වෙනවා. දැන් අපි මම මුලින් සඳහන් කරේ ගුවන්විදුලිය හැමදාම මේ ජාතික සංහිඳියාව සහ ජාතික ඒකාග්‍රතාවය ගැන මේ ප්‍රශ්න ගැටලු ඇති වෙන්නට කලින් ඉඳලා හඳුනාගෙන ඊට පිළියම් යොදපු ආයතනයක්. මේ ජාතික වගකීම වුණ එදා සිටම තේරුම් අරගෙන සිටියා. ඒ නිසා තමයි මුල ඉඳලම දැන් යටත්පීඨවාදී යුගයේ හින්දා ඉංග්‍රීසියෙන් පටන් ගත්තත් අපේ ජාතික භාෂා සියල්ලෙන් මේ ගුවන්විදුලිය ප්‍රචාරය ගෙන යන්නට වුන් ඒ කාලෙම තීරණය කරේ. මේ ගීතයේ මුල් පදමාලාව ලියන්නේ ආචාර්ය අජන්ත රණසිංහ ගුවන්විදුලිය සම්බන්ධව. ඔහු සඳහන් කරන්නේ ගුවන්විදුලි කුමරී නැනින් සරින් සපිරි ගුවන්විදුලි කුමරිය කියලා සඳහන් කරන්නේ ඔහු. දොරින් දොරට සිව් දිසා සිසාරා පවන් තරංගේ සැරිසරනා ගුවන්විදුලි කුමරී එතකොට සප්ත මහා දීප සත් සයුරේ සියල් ජනී ජනතා තතු මිතුරේ නුසුන් රසින් පවසාලන අතරේ දැනුම් මිනුම් වඩවා ඉඳ නුදුරේ මේ දැනුම රැගෙන යන බව ඔහුත් මේ ගීතයේදී කියනවා ප්‍රධාන ජාතීන් තුනම නියෝජනය වෙනවා පුද්ගලයන් වශයෙන් දායක වෙනවා ගායකයන් ගායිකාවන් වශයෙන් මේකට දායක වෙනවා දැන් ඉංග්‍රීසි කොටසේදී over the air waves sing to each home knowledge and wisdom, music and song. Radio brings us so sweet, day in and day out, what we need. Radio brings us so sweet, day in and day out, what we need. මේ වගේ මේ භාෂාත්‍රයෙන්ම ගායනා කරන ගීතයක්. විශාරද ආචාර්ය දායරත්න රණතුංග තමයි මේ සංගීතය නිර්මාණය කරන්නේ. ගායනයටත් ඔහු සහ අරුණදති රංගනාදන් ඇතුළු පිරිස දායක වෙනවා. දැන් මෙවැනි ගීතයක් අපේ වගේ රටක ගුවන් විදුලිය ඔස්සේ නිර්මාණය වීම මේ වැදගත්කම ඔබ කොහොමද දකින්නේ? දැන් මම ඒකේ අර ඔබතුමා පෙන්නපු මේ විශේෂ ලක්ෂණයක් මම දැක්කා ඒක. අනුප්‍රාස රසය අර ගුවන් විදුලි කුමරී ඈ නැනින් සරෙන් සපිරි නේ සපිරි ඔව් සපිරි කුමරි ඒ වගේම අර අතරේ වගේ වචන යොදාගෙන ඒක මේ ඉංග්‍රීසි භාෂාවේ මිතුරේ ඉංග්‍රීසි භාෂාවෙත් මම හිතන්නේ ඒ කොටසෙත් මම හිතන්නේ ඒ වගේ ඒ ඉංග්‍රීසියෙන් අපි කියන රයිම් කියලා පාවිච්චි කරලා තියෙනවා පාවිච්චි කරලා තියෙනවා ඒක හරීම වැදගත් මොකද අහන දෙයකට මේ ගීතයකට මේ ස්වර වලින් අපි සංවාදනයක හරි නමුත් ගීතේ වචනවලත් අනුප්‍රාසයේ ශබ්ද රසයක් තියෙනවා නම් ධ්වනිය මේකේ තියෙන ශ්‍රව්‍යමය ගුණය වැඩි වෙනවා ලංකා ගුවන්විදුලිය තමන්ගේ තම ආයතනය ගැනම නිර්මාණය කරපු ගීත මේක විශේෂත්වයක් තියෙනවා මේක මේ ආයතනයේ විශේෂත්වය ගැන වර්ණනාත්මකව නිර්මාණය වුණු ගීත තුනක් අද අපි ජනරන්ජන ගීතුලින් තෝරගත්තේ. ඒකට විශේෂ හේතුව තමයි 1924 ජූනි 27 වෙනිදා නිල වශයෙන් ආරම්භ කළ හැටියට සැලකෙන ගුවන්විදුලිය දෙසැම්බර් මාසයේ 1925 දෙසැම්බර් 16 වෙනිදා විවෘත කරනවා එංගලන්තයෙන් ආනයනය කළ නව උපකරණය යොදාගන්මින් නව ගුවන්විදුලි සේවයයි නව සේවය සඳහා අලුත් සම්ප්‍රේෂණාගාරයක් පවා සවි කළා තමයි මේ ගුවන්විදුලි විකාශනය නැවත විකාශනය කරන්නේ. එය 1925 වර්ෂයට නිකුත් කළ තැපැල්පතිගේ පාලන වාර්තාවේ මේ බව නිශ්චිතවම සඳහන් කරලා තියෙනවා. මේ නිසා අපි හිතුවා මේ නිමිත්ත කරගෙන මේ ගුවන්විදුලිය සම්බන්ධ නිර්මාණය වුණු ගී කීපය ඔබට යලි මතකයට නංවන්න. ජනරංජනගේ මෙහිදීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න පුරකට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද. තාක්ෂණික දායකත්වයේ ඉදිරි උපමාලිකා නිෂ්පාදනය සුරිකා පෙරේරා. ගුවන් විදුලි තැටි අතර සැඟවුණු මිනිකැටවන් රන්ගී සොයා යමු. රන්ගී සර රන්ගී සර සෑම ඉරිදාවකම පසරු 7ට ස්වදේශී සේවය අහන්න. FM 91.7 91.9 රන්ගී සර රන්ගී සර